කවදාහරි අපි මැරෙන වෙලාවට අවසාන චුති සිත සකස් වෙනවා පිංහතුනි. අවසාන චුති සිත කියන්නේ මේ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංචුපාදානස්කන්දය. මේ අවසාන චුති සිත සකස් වෙන්නේ මනෝවිඤ්ඥානයක් හැටියටයි. මේ මනෝවිඤ්ඥානයක් හැටියට සකස් වෙන මේ චුතිසිත මොකක් හෝ රූපයක් අරමුණු කරගෙන තමයි සකස් වෙන පිංහතුනි. දැන් අපි කියමු ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ කියලා ඔබ අනිත්‍ය සංඥාවක් වඩන කෙනෙක් නෙමේ. ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ. දැන් ඔබ එකපාරට මැරෙන්න යනවා. මැරෙන වෙලාවට ඔබට සිහිපත් වෙන්නේ ඔබේ දරුවෝ පිංගතුනි. අවසාන චුති සිතට උපාදානය වෙන්නේ දරුවෝ. ඔබට දරුවෝ උපාදානය වුණොත් ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. දැන් ඔබ මැරෙන වෙලාවට ඔබ හිතන්න ඔබට සිහිපත් උනේ තෘෂ්ණාවට අහුනේ ඔබේ ගේදොර ඉඩකොඩ ඉඩකඩම් කියලා. ඔබ ඒ නිවසේම ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතියක් ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලබනවා. ඔබ හිතන්න මැරෙන වෙලාවේ ඔබට එකපාරට සකස් උනේ ද්වේෂයක් කියලා. තිරිසන් ලෝකයක සර්ප කුලයක යක්ෂ කුලයකට වැටිලා අපි උප්පත්තිය ලබනවා. මැරණ වෙලාවට එකපාරට ඔබට උපාදානය වුණේ ඔබ කරපු පින්කමක් නම් ඔබ නැවත දෙවියෙක් මනුස්සෙක් වෙලා උපත්තිය සකස් වෙනවා. එනම් මේ අවසාන චුති සිතට අරමුණු වෙන්න වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්ධිය සකස් වෙන්න පිංහතුනේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මේ අවසාන චුතිසිත අනිත්‍යයි කියල දකිින් අපි දක්ෂ වෙන්න ඕනේ. නමු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපිටේ දක්ෂභාවය ලැබිල නෑ පිංහතුනි. අපි තාම දක්ෂ වෙලා නෑ අවසාන සකස් වෙන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න. අපි හැමදාම ඒ සිතට බැඳිලා නැවත සුගතියේ දුගතිය උපතක් කරායි ගිහිලා තියෙන පිංගතුනි. එහෙනම් මේ අනිත්‍ය සංඥා වැඩිම තුලින් අපි මේ කරන්න හදන්නේ මොකක්ද? මේ ජීවිතයේදී අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණත් අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකිමින් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙන තැනටයි පිංගතුනි. එහෙනම් මේ අනිත්‍ය සංඥාව දකින්න නම් දීර්ඝ කාලයක් අපි අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙන්න ඕනේ.